වගේ මේ සම්දනාතුන් වගේ ප්‍රයෝජනයක් දැක්කත් වෙන ආකාරයේ ධර්මක සරල ධම් දේශනාවක් දෙවිපත් කරනවා ඒක සාධාරණ අහන්න ඒ අනුව පිළිපදින සිතා ගන්න. ඒ සරණ කුසලතාවයක් නෙමෙයි කරන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ දානේ පූජා කරන ආදී සියලු දෙයක්ම කරන්නේ නිවන් සලබා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වාසිකතෝපම කියන සූත්‍රයක් තියෙන සංයුත්නිකායේ කොහොමද දක්වනවා ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආසානං කම්මදානි නෝ ඥානතෝ නෝ පස්සතෝ මහණෙනි දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුට ආශ්‍රයය කරලා නිවන් යන්නට පුළුවන් කියලා මම ප්‍රකාශ කරනවා. නොදන්නා කෙනෙකුට නොදක්නා කෙනෙකුට එහෙම නිවන් යන්නට පුළුවන් කියලා මම කියන්නේ. ඒකයි ඒකේ සිංහල අදහස. ඒකට නිවන්යන්ට බලාපොරොත්තු වෙන කෙනෙක් ඉරියාම ඕ විශ්ින් දකිත කොරණ ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දක්වන්නේ. ඒකට ආශ්‍රය කරනවා කෙනෙකුදී අදහස් කරන්නේ අපගේ සිත තුළ බොහෝ කාලයක් සිටේ කල්පාන්තර ගමන දිස්සේ පළපදියම් වෙලා ඇති සංස්කාර දුක නිදීමට නොහැකිව නැතිවන ආකාරයෙන් බාධා පමණ ශේෂ ධර්ම ප්‍රධාන වශයෙන් හතරකට කාමාශ්‍රය භවශ්‍රය දිස්සහස්වා විද්‍යාශ්‍රය අතර හඳුන්වන්නේ කාමයන් පිළිබඳ තියෙන ආශාවටයි කාමාශ්‍රය කියන්නේ භවයේ වැඩි සිටීමේ ආශාවට භවශ්‍රය කියන්නේ ලබක්මටයි අවිද්‍යාශ්‍රය කියන්නේ ඒ වගේම සදාකාලික ආත්මයක් ඇත කියන හැඟීමයි දිස්සහස්වය කියන්නේ මේ ආශ්‍රය ධර්මයන් ශේකරීම සඳහා කලියුතු භාවනාවක් තිබෙනවා ඒ තමතර මේ ආශ්‍රධර්මයන් සේවන්නේ ඒ මාර්ගයට අනුව ඒ මාර්ගයෙන් කියන්නේ උදාහරණ වශයෙන් කිව්වොත් නම් සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය නිරුද්ධවන්නේ ඒ වගේ ඒ මාර්ගයෙන් ඒ මාර්ගයට අදාළ වූ ආස්වාදයන් තමයි සේවන්නේ. ඉතින් මේ මෙතන අද පැමිණියා සිටිනවා ඉස්සර ඉස්සර පැමිණියා බව බොහෝ කාලයක් පැමිණියා තවම අඳුම වශයෙන් සක්කායදිට්ඨිය කියන ඒ ආස්වාදයන් වශයෙන් සෝවාන් වෙන්නවත් නැහැ කියලා තියෙන්නේ. අනුකසාව නිසා නෙවෙයි මේ කියන යන කරුණ ටික දන්නේ නැතිකම නිසා තමම අවබෝධ කරගන්න නැති නිසා. එතකොට සක්කාය දිට්ඨිය නිරුද්ධවන්නේ ඒ ආස්වාදයන් නැතිවන්නේ සෝවාන් වීම තුනේ. ඒකෝට බුදුරජාණන් වහන්සේට අහනවා කෙනස මොනවද දන්නේ දන් නොදන්නා කෙනෙකුටද නැත්නම් මොනවද දක්නා කෙනෙකුටද මේ ආශ්‍රයසේ කමිට පුළුවන්කම ලැබෙන්නේ කෙනස දානසෝ කෙනෙකුට පස්සකෝ ආශ්‍රාමන අයෝගෝති මොකක්ද දන්නා කෙනෙකුට මේ ආශ්‍රයසේ කරන්නේ ඉති රූපන් ඉති රූපස්ස සංජයති රූපස්ස අත්සංගමෝ ඉති වේදනා ඉති වේදනා සංජයති වේදනා අත්සංගමෝ ඉති සංඥා ඉති සංඥා සංජයති සංඥානං අත්සංගමෝ සංඥා සංගමෝ සංඛාරායති සංඛාරාන සංගයති සංඛාරාන අත්සංගමෝ ඉති විඥානං ඉති විඥාන සංගයෝ ඉති විඥාන සත්සංගමෝ මෙන්න මේ කරුණ ටික දන්න කෙනෙකුට තමයි නිවන් යන්නට පුළුවන්කම තිබෙන්නේ ඒ නිසා නිවන් යන්නට බලාපොරොත්තුක් තියෙනවා නම් යම් කිසි කෙනෙක් මේ කරුණ ටික අවබෝධ කරගන්න ඕන ඉතින් රූපම් මේක තමයි රූපස්කන්ධය තමයි ශරීරය රූපය මේකයි කියලා තේරුම් ගත යුතු ආකාරය තිබෙනවා ඒ ආකාරයෙන් තේරුම් ගන්න ඉතින් රූපස්ස සම් බුදු මේක තමයි රූප ඇති වෙන හේතුව. ඒකේ රූපස්වත්සංගම මේක තමයි රූපේ නැති වෙන නැත්නම් නිරුද්ධ වී යන සත්‍යය. මේ වගේම වේදනාව කියන්නේ මේකයි වේදනාව ඇතිවීමේ හේතු වේදනා සංයෝගනයයි වේදනාව නිරෝධයවත් වේදනා සංගමය මේකයි කියලා දැන් දැකගන්නට ඕන. ඒ වගේම මේ සංඥාට සංඥා සංදේශ සංඥා සංගම මේක තමයි සංඥාව මේක තමයි සංඥා සංදේශ මේ සංඥා නිරෝධය කියලා එකක් දකින්න ඒ සංඛාරාද සංඛාරාන සම්දේක සංඛාරාන සංගම මෙයා තමයි සංස්කාර. මේ තමයි සංස්කාර සම්දේ මේ තමයි සංස්කාර නිරෝධය කියලා ඒ කර්මයක් දක්වන්නට ඕන. ඒ වගේම පිළිඥාන විඥාන සම්දේ විඥාන සත්‍යව මේක තමයි විඥානය විඥාන සම්දේ මේකයි විඥාන නිරෝධය මේකයි කියන මේ කරුණු පහ. ඒ කියන්නේ පංචස්කන්ධය පිළිබඳව තියෙන මේ කරුණු ටික දක්විතු වෙනවා. එහෙම දන්න කෙනෙකුට තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ නොදන්නා කෙනෙකුට නෙවෙයි. විශේෂයෙන්ම මේ රූප නිරෝධය, වේදනා නිරෝධය, සංඥා නිරෝධය, සංඛාර නිරෝධය, විඥාන නිරෝධය කියලා මේක කරුණු පහක් කියලා තියෙනවා. මේ නිරෝධය කියන්නේ නිරුද්ධ වියම්. මේ නිරුද්ධ වියම් දැකීම තුළින් තමයි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ කරුණු ගැන අවබෝධයක් සමාගයේ සිත තුළින් ඇති කරගන්නට ඕනේ නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනෙක්. එසේ අවබෝධය සමාවිෂින් ඇති කරගත්තේ නැත්නම් නිවන් යන ගමන බොහෝ දුරට සමාන වන්නට පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ පොත්පත්වල කියන කරුණු ටිකක් අරගෙන මතක තබා ගන්න පුළුවන් ශක්තිය තබා ගැනීම නෙවෙයි. ඒ කියන්නේ මෙවැනි දේශනාවක් අහලා නැත්නම් පොතක් අතට කියවලා හරි දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා හරි යම්කිසි මේ මේ කියන කරුණු පිළිබඳව අවබෝධ හැදීමක් ඇති කර ගැනීම නෙවෙයි මේ අදහස් කරන්නේ. ඕනෑම පාසලෙන් යනකොට හරි ඔය කරුණු පිළිබඳව යමක් කියවම ඒක තේරුම් ගන්න පුළුවන් මතක තියාගන්න පුළුවන්. ඒ නෙවෙයි මේක තමයි තමන්ටම අවබෝධ වීම තුළ සමාජයේම අවබෝධයක් බවට පත් වෙතු. මෙන්න මේ අවබෝධය නැතිකම නිසා තමයි කෙනෙකුට නිවන් යන්නට බැහැ කියලා තියෙන්නේ. මේ රූප සම්දේ, වේදනා සම්දේ, සංඥා සම්දේ, සංඛාර සම්දේ, විඥාන සම්දේ කියන මේ පංචස්කන්ධය තියෙනවා හේතු මේකමයි කියලා තමන්ටම තේරෙන්න ඕන. මේ හේතු නිසාම මේක ඇති වෙන එකක් නිසා නෙවෙයි කියන අවබෝධය තමන්ට නැති වෙන්න ඕන. ඒ හේතු කියනකොට ඒ හේතු ටික තමන් කඩපාඩම් කියන්න හරි මතක තියාගන්න කියන්න පුළුවන්කම නෙවෙයි. කියන අදහස. මේ විදිහට ඒ කරුණ ටික අවබෝධ කරගත් කෙනෙකුට තමයි මම ලබන්නට පුළුවන් අනික කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මොන පාඩයක්. මේක තමයි සාමාන්‍ය වැදගත් වන්නේ භාවනා යෝග මනෝවිද්‍යාස වික්‍රේ වික්‍රමා වේරතෝ සංඛා ප්‍රේමනිච්ඡා උප්පජ්ජිය අවෝවතමේ අනුපාදාය ආසේ සිත්තම් විනස්සං යාති ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයන් අදහසක් පහළ වෙනවා කැමැත්තක් පහළ වෙනවා. අනේ මට මේ ආශ්‍රය ධර්මයක් ඒකල නිවන් යන්නට ලැබෙනවා නම් හොඳයි කියලා. අත්පස්ක නේද අනුපාදාය ආශ්‍රේහ චිත්තං විමුක්තේ එහෙම හිතුවට ඔහුගේ සිතට නිවන අවබෝධ වන්නේ කොට නිවන් දකින්නට බෑ. සම්පිච්ඡ හේතු එකට හේතුවක් නේද? අභාරිකත්වාතිස්ස වචනය ඒක භාවිතා නොකළ නිසායි එහෙම යන්නට බැන්නේ. කිස්සා භාවිතා කොමල් භාවිතා නොකළ නිසාද අභාවිතත්වා චතුන්නම් සතිපට්ඨානං අභාවිතත්වා චතුන්නම් සම්මප්පදානං අබම අභාවිතත්වා චතුන්නම් උපපාදානං අභාවිතත්වා පංචේනා පංචංගං ඉන්ද්‍රියාණං භාවිතත්වා පංචංගං බලාණං අභාවිතත්වා සත්තං බුද්ධං ගාණං අභාවිතත්වා අරියස්සක්ඛංගකස්ස මග්ගස්ස භාවිතා කරන්නේ ප්‍රගුණ කරන්නේ සතර සතිපට්ඨානය නැත්නම් භාවිතා කරලා ප්‍රගුණ කරලා නැතිනේ වඩන නැහැ සත්‍ය ඉදිපාද ධම්මය ඒ වගේම සම්මප්පදාන ධීරයන් ඒ ආකාරයෙන් වඩලා දිනු කරන්නේ ඒ වගේම තමයි පංචින්දේ ධර්මයන් හෝ පංච බල ධර්මයන් හෝ දිනු කරලා නැහැ නැවත නැවත ප්‍රගුණ කරලා නැහැ සත්‍ය බුද්ධංග ධර්මයන් වඩලා නැහැ ප්‍රගුණ කරලා නැහැ ඒ වගේම ආචාර්යසංග මාර්ගයේ දිනු කරලා නැහැ ප්‍රගුණ කරලා නැහැ මෙන්න මේක නිසා මෙතන කියන සත්‍ය සෝලිපාසික ධර්මයි. මේ බෝධිපාසික ධර්ම 37 දිනු කරලා නැති නිසා භාවිතත්තා 30 වචන යම් භාවිතා කරලා නැති නිසා දිනු කරලා නැති නිසායි අර විදිහට Tamanට නිවන් යන්න ඕනේ කියලා හිත තිබුණත් නිවන් යන්න බැහැ. මේකේ බුදුරජාණන් වහන්සේ උපමාවක් ප්‍රකාශ කරන සූත්‍රයේ මේ දෙක්කම දාන කිසිලේ කල්පනා කරනවා නම් ඒක හපින්නෙත් නෑ ඒකට අවශ්‍ය වෙනසම දෙන්නෙත් නෑ අනේ මේ කිසිලේ පැටි කුපුල් පැටවා මේ මුත්‍රය කඩාගෙන ඉක්මනට එන්නේ එන්නේ කියලා කිසිලේ කල්පනා කරාට ඒ කිසිලේ විතර රකින්නෙත් නැත්නම් ඒකට අවශ්‍ය වෙනසම ලබා දෙන්නේ නැත්නම් ඒ මුත්‍රය කඩාගෙන කුපුල් පැටියෙ එළියට ඒ කියන කාරණාව සිදුවන්නට බෑ මොකද හේතුව එයා රැකලා නැහැ ඒකට අවශ්‍ය උණුසුම දීලා නැහැ ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ කියන සත්‍විස් බෝධිපාශන ධර්මයන් දිනු කරලා නැහැ ප්‍රගුණ කරලා නැහැ නැවත නැවත වඩලා නැහැ එවැනි කෙනෙක් බලාපොරොත්තු වෙන නිවන් යන්නට අර කුක්මියල සුසුමිය බලාපොරොත්තු වෙනා වගේ කුකුල් පැටවා එන්නට එන්න තියෙන්නේ නමුත් මේ භාවිතා කළ නැති ශ්‍රාවකට නිවන් යන්නට බෑ ඔක අනිත් පැත්ත ප්‍රකාශ කරනවා මේ කුකුල් පැටි නැවතයි හොඳට ඒ කුකුල් මෙච්චර අහරක්කන ඒක තමයි සුසුම දුන්නා නම් ඒක කුටියේ බලාපොරොත්තු නොවන සමහර විට කුටියේ බලාපොරොත්තු වුණා හෝ නොවුණා කියන කාරණාව බලපාන්නේ බලාපොරොත්තු වුණත් නොවුණා අර කුකුළු පැටව මිස්ත්‍රිය කඩන්නේ මේ කියන අවස්ථාවක් දෙන්නක් එනවා ඒ වගේම මේ සත්‍යස් බෝධිපාශක ධර්මයෙන් කියලා ලබන මේ ධර්ම කරුණු යම් කෙනෙක් භාවිතා කරනවා නම් ප්‍රගුණ කරනවා නම් සම්මා බලාපොරොත්තු නොවත් මේ නිර්වාණ ධාතුව ලබන්නට සුදුසු අවස්ථාවකදී සම්මත නිවන අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා ශක්තිය ලැබෙනවා. මේ දෙන්නාගේ උපමා ප්‍රකාශ කරනවා උඩට මතක නැත්නම් වෑයමකට වගේ මොකක් හරි ආයුධයක් අපි ජීවිතය ගන්න පාවිච්චි කරනකොට ඒ නියමිත ගෙවනවාද කියලා ඒ පාවිච්චි කරන අවස්ථාවේදී තේන්නේ අපිට මොකද මිසක් ඒ යොදනකට ගෑවන් පස්සේ උදැල්ලේ මිත ගෙවනවා කියලා අපිට ඒක පාවිච්චි කරන වෙලාවේ තේන්නේ නමුත් බලකල් පාවිච්චි කරනාට පස්සේ මේ උදැල්ලේ ගෙවිලා කියලා සමන්ත තේනවා බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ කියන්නේ සූත්‍රයේදී. එතකොට ඒ වගේම මේ සත්‍විස් බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගෙන දිනු කරගෙන යන යෝගාවචරයට භාවනා කරන තැනට සමාගයේ සුබතල මේ ආශ්‍රදන්‍ය සේවනය කියලා තේන්නේ. නමුත් යම්සේ දවසක අර කලින් කියපු පංචස්කන්ධයන්ගේ නිරෝධය අත්දැකලා භවනාවේ නාම රූප නිරෝධය අත්දැකලා නිවන පිට පත් කර ගන්නට පුළුවන් වුණාට පසුව ඔහුට පේනවා මේ ආශ්‍රදන්යන් මගේ සිතේ තුලින් දැන් නිරුද්ධ වෙලා නේද නැති වෙලා නේද කියන්නේ. හරියට ඔබලට කියවිලා තියෙනවා කියලා පසුව පේනවාසේ මේක පේනවා. ඒක නිසා මෙන්න මේකෙන් මේ සූත්‍රයේ තියෙන කවුන්ටර් මම ප්‍රකාශ කරේ මේක මේක තේරුම් ගත යුතු වන්නේ මොකද්ද? අපි නිවන් යන්නට බල බලාපොරොත්තු වෙනවා නම් මේ කියන සම්පූර්ණ බෝධිපාශය ධර්ම දියුණු කරගත යුතුයි. එසේ කරගන්නේ නැතුව කවදාවත් අපිට නිවන් යන්නට බෑ. මේකෙන් අදහස් කරන්නේ 37ම දිනු කරන්නට කියන කෙනෙක්. ඒකෙන් එක කොටසක් දිනු කළත් ඇති. ඒ කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයෙන් පමණක්ම කෙනෙක් දිනු කළත් කෙනෙකුට නිවන් යන්නට පුළුවන්. නැත්නම් දුක්ඛාද ධර්මයන් පමණක් විතරක් දිනු කළත් ඒක ඒකෙන් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි පංචේන්ද්‍රිය ධර්මයන් පමණක් හෝ පංච බල ධර්ම, ඒ කියන්නේ ශ්‍රද්ධාව, නිවීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ කොටස් පහම තමයි කියන්නේ පංච ඉන්ද්‍රිය කියන්නේ ඔය කොටස් පහ තමයි පංච භව කියන්නේ. ඕවා දිනු කරගැනීම කියනකොට මේවා නෑ. එහෙම නැත්නම් සත්බුද්ධම ධර්මයන්. සති ධම්මයේ විවිධ තීතිය පස්සබ්දේ සමාධි උපේක්ෂා කියන බුද්ධංග ධර්මතා තියෙන. මේ බුද්ධංග ධර්ම හත හරි නැවත නැවත භාවිතා මොහොලිය කතා කරන වචන බුදුහාම ප්‍රකාශ කරන්නේ. භාවිතා කරනවා නම් නැවත නැවත ප්‍රගුණ කරනවා නම් ඒ තුලින් හරි කෙනෙකුට නිවන් යනවා. නැත්නම් අරියත් සත්‍යං එකක් සමාන දැස්සේ. අරියත් සාගේ මාර්ගයේ ගුණාංග සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය ඥානද දිනු කර ගැනීම තුළින් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් ඒක මොනවා නැවත නැවත බලලා ප්‍රබල කරලා දිනු කරගන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වුණාට නිවන් ලැබෙන්නට නිවන් ලබා ගන්න ඕනේ කියලා නැත්නම් ප්‍රාර්ථනා කරාට ඒක ලබන්නට බෑ. කොච්චර වෙන කුසල කර්මයන් කර කරන්නේ කියලා ධම්මදී බෝධිසෝධා පවත්වා බුදුහාමුදුරන් වැළඳ නොඑක ආකාරයේ කුසල කර්ම කර කරලා සිටියම මේ ආකාරයෙන් මේ කියන ධර්මයන් දිනු කරගත්තේ නැති කෙනෙකුට බුදු කෙනෙක් ළඟට ගියත් නිවන් යන්නට බෑ. මොකද පාරමී ශක්තියක් නැති නිසා. ඒ නිසා මේ කරුණු ටික ටික හරි දිනු කරගන්නට බලන්න තමයි දිනු කරගන්න අතරතුරදී සමන්ත තේරුම් ගන්න පංචස්කන්ධයේ අර මම කියන්නේ දාන සෝවාන්ක පස්සට වාසනන් කයම ගඳන් කිය පංචස්කන්ධයේ නියම තත්ත්වයේ දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් තමයි මෙතන පංචස්කන්ධය කියන්නේ. මේක තමයි පංචස්කන්ධය. මේක තමයි පංචස්කන්ධයේ ඇතිවීමේ හේතුව. මේකයි පංචස්කන්ධ නිරෝධය කියන එක සමාසම අවබෝධ වෙන්නට ඕන. විශේෂයෙන්ම රූපණේ පංචස්කන්ධ ධර්මයන් හා පංච පංචස්කන්ධ සමුදයයි ඒ ඇතිවීමේ හේතුව සම්මාතම අවබෝධ වෙන්න ඕනේ පංචස්කන්ධ ධර්මයේ නිරෝධය භාවනාව තුළින් පංචස්කන්ධයක් දකින්නට ඕනේ එහෙම නැත්නම් නිවන් ලබන්න බෑ මේකම අදහස් කරන්නේ පංචස්කන්ධයේ පමණක්ම දැනීමයි අවශ්‍ය වන්නේ නිවන් යාමට කියලා කරන්නේ ඒ කියන්නේ නිවන් යාමට පංචස්කන්ධය පිළිබඳ දැනීම පමණක් නැති කරගත්තාම ඇති කියන කාරණාව නෙවෙයි මම අදහස් කරන්නේ. මෙන්න අවබෝධ කරන්නේ ඒක පොඩ්ඩලයක් ඒක ආකාරයට තමයි. ඔය ඔය සංස්කෘතම් කියන සූත්‍රයක් තියෙන ඒ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ මම එක හාමුදුරුවෝ ගිහිල්ලා ඔය මාර්ගඵල ලැබලා නිවන් ලැබපු හාමුදුරුවෝ ගිහිල්ලා අහනවා ඔබ කොහොමද මේ මාර්ගඵල ලැබලා ඔබේ දර්ශනේ පිරිසිදු භාවයට පත් කරගත්තේ ඒකෝට සමහර සමහර හාමුදුරුවෝ කියනවා මේ පංචස්කන්ධයේ සමුදය ඇතිවීමයි අත්සංගමයි නිරෝධයයි දැකලා මේකෙන් ඥාත සම්පූර්ණයටපත් වෙන්නේ නැහැ කියලා. ඒ තවත් හාමුදුරුවෝ කට්ටියක් ගාව යනවා නිවන් දැකලා කියලා මම කියාගෙන සිටිනවා. කොහොමද? ඒනාරය ගාවට ගියාට පස්සේ ඔබ කොහොමද ඔබලා වහන්සේලා කොහොමද නිවන් අවබෝධ කරගන්න දැක්කේ? අපි මේ පස්ස පස්ස ආයතන හැගේ සමුදේයයක් සංගමයේ දැකලා තමයි අපි නිවන් අවබෝධ කරන්නේ. මේකදී මෙයා තවත් පැහැදුනා. ඊට පස්සේ තවත් කට්ටියක් ගාවට යන. එයා ගාවට ගියාට පස්සේ ඒනාඳුරෝ කියන අපි මේ 18 අය පටවිය ආපෝතේජෝ වායෝ ආකාශ විඥාන කියන 18 අය සමුදේයයක් සංගමයේ දැකලා යපිනවන් අවබෝධ කරගත්තා. ඉතින් සරණකට පත් වෙනවා. තවත් තැනකට යනවා. ඕකේ අනුපස්සේ ඒ හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා යම්කිසි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං කියපස්සා. බහයි කියන්නේ යමක් හේතෙන් හටගත්තා නම් මේ හේතෙන් හටගත් ධර්මයන්ගේ නැතිවීම දැකලා යතු නිවනට පිටපත් කරගත් කියන්නේ. මේ දේ දැන් මේ හාමුදුරුවෝ බැරිම තැන බුදුහාමුදුරුවෝ කරා. ඉතින් මේ කතාව ඔක්කොම තමයි මේ හාමුදුරුවෝ කරා. මේ කියන්නේ අර හාමුදුරුවෝ මේ කියලා මේ හාමුදුරුවෝ මේ කතාව ඒ විදිහටම ප්‍රකාශ කරා. බුදුහාමුදුරුවෝ ඒකේ ප්‍රකාශ කරනවා මේ කෑල ගහක උපමාවක් දක්වලා. කෑල ගහ මොකද දැකපු නැති ඉන්නේ කෑල ගහ දැකපු මිනිස්සුගෙන් ඉල්ලනවා කෑල ගහ මොකක්ද කියලා. මේ කෑල ගහේ ස්වરૂපය තමයි එකපාරකට පොළොව ගොඩක් වෙනවා නොකෂේනක් වගේ. ඉතින් මේ පුද්ගලයා ඒ කාලේ නම් කෑල ගහ දැක්කේ කෑල ගහ කියන්නේ මහා නොකෂේනක් වගේ එකක් කියලා ඒ පුද්ගලයා අරයන් කියන කෑල ගහ දැක්ක පුද්ගලයා. මෙයා තවත් එක්කෙනෙක් ගාවට යනවා. මෙයා කෑල ගහ දැකලා තියෙන දකුණු කොටේ ඔක්කොම කොල්ලේ හැංගිලා පොඩි කෙනෙක් විතරයි තියෙන කප්පන්නවක්වත් නැහැ. ඊට පස්සේ ඒක දිලා කියන අනේ කිසිම කොලයක්වත් නැති නිකන් ඉඳපුවාලු මේ වගේ දහම කියන්නේ කොල නැති නිකන් වේලිච්ච ගහක් කෑම ගහක් කියන්නේ. ඊට පස්සේ ඒක දිලා එතනින් සතු වෙනකොට තවත් කෙනෙක් ගාවට යන කෑම ගහ කියන්නේ මොකද්ද කියලා. දැන් කොලේ හරිනට පස්සේ ඒක සංගීත කර සතු පාට මල්ලුනේ සිරිලා ගහ සම්පූර්ණයෙන් බැහැලා යනවා. එතකොට ඒ පුද්ගලයා මේක දැකලා තියෙන ඒ කාලේ. ඒ කාලේදී ඒ කෑම ගහ දාපු පුද්ගලයා කියන කෑම ගහ කියන්නේ මස්. වැදල්ලක් වගේ පසු පාට මල්ලුම් සුවිච්ච එකක්. ඉතින් මේ පුද්ගලයාගේ සතුට වෙනවා තවත් කෙනෙක් ගාවට යනවා. එයා ගාවට යනකොට කියන්නේ මේ මල් හැරිලා ඒ පුද්ගලයා දැකලා තියෙන හැමයි පළු ගිහි කරල් උඩට ගොඩාක්ම කරල් ඕම තියෙන කිසිම මලක්වත් නැති කොළයක්වත් නැති නිකන් හේනක දාලා ගිය මේ බහක් වගේ එකක ගෙඩි එන්න තියෙනවා නම් අන්න ඒ වගේ එකක් තමයි කෑල්ලා කියලා කියන්නේ. මොකද හොඳට මේ උපමාවක්. මේ හැම කෙනෙක්ම හරි මේ පුද්ගලයා දැක්කේ සෑවලහ යම් ආකාරයකින්ද ඒ ආකාරයෙන් මේ පුද්ගලයා ඒක විස්තර කරා. නමුත් කවදාද මුලින් ඉඳලා අගටම දැකපු පුද්ගලෙක් නම් ඔය කතාව කියන්නේ අර දැකපු දක්ෂ මාත්‍රයෙන් එයාට මේක. ඉන්න මේ වගේම නිවන් දැකන පුද්ගලයා තමයි අවබෝධ කරන්නේ නිවන යම් ආකාරයකින් නම් ඒ ආකාරයෙන් පමණක් මේ කර්ම වල කියන්නේ සමත් වෙන ඒ කර්ම ටික පමණක් කොහොම කියනවා. අපි නම් එහෙම කතා කරන්නේ මොකද මේකාකාරයෙන් විවිධ ක්‍රමවලින් ඒවා පරිවේශනාත්මකව නැත්නම් අත්දහදා බැලීම තුළින් මේ තුළින් මේ තුළින් මේ තුළින් නිවන් ලබන්න පුළුවන් ආකාර විවිධාකාරයෙන් දැකලා අපි කතා කරන නිසා ඒකම පැහැදිලි උපමාව හැමෝටම සාධාරණ කතාවක් නෙවෙයි. නමුත් සදායිකක විශ්වනාශේලාගේ ස්වરૂපේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ යම් උපදේශයක් දුන්නා නම් ඒ උපදේශය පිළිපැද්දා ඒ අනුව නිවන් අවබෝධ කළා එච්චරයි යන්නයිද මොනවද කියලා දෙන්න තවත් සුබමකුත් නැහැ. මොකද බොහෝ විශ්වන ආශ්‍රයය ප්‍රබුද්ධාන මානසිකලා සිටිය. ඉතින් එයාට ශරීරයට පත්‍රය එතනින් ඔක්කොම කරගත්තු දේ වැඩි ඉවරයි. හිම කලා කියලා ශරීරයට පත්‍රය සිටියා. ඒකට ඒ වෙන කෙනෙකුට ගැල්ගහේ උපමාව ඉතාමත්ම නිවැරදි ආකාරයෙන් ගලපෙනවා. මෙන්න මේ විදිහට නිවන් අවබෝධ කරගත හැකි ආස්වාද රාශියක් තියෙනවා. ඒකට මම මේ කතාව කියේ අර පංචස්කන්ධේම ඇතිවීම, ඒක දන්දස්කන්ධේ නැතිවීම, ඇතිවීම හේතු ආදී දැකීමම පමණක් නෙවෙයි අවශ්‍ය වන්නේ මම යාමට කියන කරුණ පෙන්වා දීම සඳහායි අපි මේ කරුණ ඉදිරිපත් කළේ. එතකොට කෙනෙකුට භාවනා කරන කෙනෙකුට සමන්ගේ රූපස්කන්ධය ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන මේ පංචස්කන්ධ ධර්මයන් මේවයි කියලා හොඳට තේරුණා නම්, ඒවා ඇතිවීමේ හේතු මේවයි කියලා හොඳට අත්දකින්නට පුළුවන් නම්, ඒවා නිරෝධයේ සමන්ත භාවනාව තුළින් අත්දකින්නට පුළුවන් ඒකම නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කිරීම තමයි කරේතුවන්නේ. මොකද එයාට ගෝචර වන්නේ, එයාට වඩා පහසු වන්නේ, ඒක ප්‍රතිඵල ගත හැකි වන්නේ ඒ අනුව පිළිපැදීමේ. නමුත් එහෙම සාකම්ම වෙන කෙනෙකුට ඒක කළාට හරියන්නේ හරියන්නේ නැතුව තියෙනවා පුළුවන්. එයාට ඒක හරියන්නේ සමහර වෙලාවට මේ 16ක් වශයෙන් බලනකොට හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේකට දක්වොත් මේ පටවි 10 තියෙනවා, පොල් 10 තියෙනවා, තේජෝ 10 තියෙනවා, වායු 10 තියෙනවා, හැදලා තියෙනවා, ආකාශ 10 තියෙනවා, ඒක 10 කා ඒක අමතර සිත තියෙනවා විඥාන 10. මේ විඥාන 10 ස්වરૂපය අවබෝධ කරගන්න ඕනේ. කෙනෙකුට නිවන් ලබා ගන්න පුළුවන්කම ඒක නිසා යෝගාවචරයේකට මහානාගරණයට තමන්ට තේරුණා නම් පංචස්කන්ධයන් ස්වාමීන්ට වඩා මේ 16 ඉතා හොඳට තේරෙනවා. මේ 16 සමුදේ ඉතා හොඳට තේරෙනවා නම් මේ 16 වල මෙතන ශාස්ත්‍රයේ කුජලයක් ගන්න කියලා ගන්නට දෙයක් නැහැ කියලා සමන්ත අර පංචස්කන්ධ ධර්මයන්ට වඩා හොඳින් අවබෝධ වෙනවා නම් ඒකම තමයි ප්‍රගුණ කරන්නට ඕන. සමහර කෙනෙකුට මේ දෙකම හරියන්නේ නැහැ. මේ දෙකම හරියන්නේ නැහැ සමහර විට. එයාට සමහර විට පස්ස ආයතන කියලා තියෙනවා. කන්න නාසය දිව ශරීරය මනස කියලා ඉන්ද්‍රියයක් තියෙනවා. මේවම තමයි ආයතන කියන්නේ දක්ෂාත්ම සෝතාත්ම ගානාත්ම දිවාත්ම කාත්ම මනස කියන. මේ පස්ස ආයතන කියන්නේ මේ ඇහැට රූපයක් දැක්ුණා දැක්කාට පස්සේ රූපේ පිළිබඳ විවිධ සිතුවිලි කරනවා. කියන්නේ ඇහැට දැකපු රූපේ අපි හඳුනා ගන්නවා රූප සංඥාව. ඒ ඇහැට දැකපු රූපේ හඳුනාගත්තාම පස්සේ නම් කිසි වේදනාවක් ඇති වෙනවා සැප වේදනාව දුක් වේදනාව මඳක් වේදනාව නැත්නම් ඒ දැකපු හැබද දැකපු වේදනාව පිළිබඳව සංඥාවක් ඇති වෙනවා මට මේ හැබද දැක්කම රූපේ රූපේ නිසා මට සුඛ වේදනාවක් ඇති වෙනවා කියලා ඒ වේදනාව පිළිබඳව කියමක් ඇති වෙනවා නැත්නම් සංඥාවේ දුක් වේදනාවක් ඇති වෙනවා කියලා දුක් වේදනාව ගැන සංඥාවක් කරන කවදාකාරීකම සංඥා ස්කන්ධය ඇති වෙනවා ඒක අමතරේ දැකපුවාද රූපය පිළිබඳ විවිධ සිතුවිලි ඇතිවෙනවා. මෙයා බොහොම හොඳයි ලස්සනයි ලබා ගන්න තෝරන නැත්නම් මේක වටිනා බඩුවක් මේ වගේ දෙයක් මට ගන්න තියෙනවා නම් කොච්චර හොඳද විවිධ ආකාර සිතුවිලි වෙන්න පුළුවන් නරක පැත්තට හරි හොඳ පැත්තට හරි ලෝභයෙන් හරි දේශයෙන් හරි ඊර්ෂ්‍යාවෙන් හරි සවරාකාරයෙන් හරි සිතුවිලි ගලා යන කෙනෙක් රූපය දැක්කම සිදුවන්නේ පුළුවන්. ඒ අනුව ඒ සිතුවිලි ගලා යනකොට සමහරට රාගය තියෙනවා, දේශය තියෙනවා, ක්ලේශය තියෙනවා මේක ආකාර. මෙන්න මේ ඇහැට රූපය සිතුවිලි දැකලා බලන සිතුවිලි ධර්ම සමූහයෙන් එකට අරගෙන කතා කරනකොට අපි ඒකට කියනවා චක්ක සම්පස්සායතනය කියලා. චක්ක සම්පස්සේ නිසා මේ සංස්කාර ධර්ම ඇති වෙන ස්ථානය කියන එකයි චක්ක සම්පස්සායතනය කියන එකේ සරල අදහස. ඒකට මේක අනුව බලලා කෙනෙකුට ඉවන්නන්නට පුළුවන්. ඒතර කනකට විදිහට බලන කන සද්දයාව සද්දයාවට පස්සේ සද්දය හඳුනා ගන්නවා. සද්දේ පිළිබඳ විවිධ ආකාරයෙන් සතුටක් නැදහස් වේදනා ඇති වෙනවා. විවිධ සිතුවිලි ඇති වෙනවා. රාග දේශ ආදී ක්ලේශ දැනිට වෙනවා. නැත්නම් මේ ශබ්දයේ අනුත්ති දෙයක් දුක් දෙයක් අනාන්ද දෙයක් මම අනුයි මගේ සීමාවක් වෙනවා අනාන්ද ධර්මාදී විවිධ ආකාරයෙන් කුෂ්ණ පාක්ෂික පිටින් ගැටි කරගන්න පුළුවන් මේ කවර සුතින් ධර්මයක් පහළුණා. මේ ශබ්දය කන ඇසුරු කරගෙන ශබ්දයේ පාදක කරන පහළන සිටිවිලි ධර්ම සමූහයටම අපි කියන සෝත සම්පස්සායතනය. මේ විදිහට තමයි නාසයට ගන්න සුවඳාවට පස්සේ සිටිවිලි කියන ගොඩක් නාදිවට රස ගෑවුනාට පස්සේ ආකාරයට පිටිරාසයක් දැන් තවන්නට පුළුවන්. අහයට මේ දෙස්ස සාමුනාට පස්සේ ඊළඟ ඉලක්කම සිටින ගලා යමක් සිදෙනවා. ඒ වගේම මනසට පිළිදර්මනාමාන් පස්සේ ඒ ආකාරයෙන් සිටින ගන්නට හැකියාව තිබෙනවා. මේ ආකාරයෙන් මේ ඉන්ද්‍රිය හරි යථා පරිදි ක්‍රියාවන් ඒ ඉන්ද්‍රිය හරි යථා තත්ත්වයේ යථා පරිදි අවබෝධ කර ගැනීම තුළින් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් මේ ඉන්ද්‍රිය හයයට මෙතන මේ පස්සායතන හයයට මෙතන වෙනසක් තිබුණේ නෑ. ඒ ඔක්කොම තියෙනවා පවතිනවා නැතිනවා අනිත්‍යයි අනාත්මයි ආදී වශයෙන් දැකලා ඒ අනුව නිවන් ගන්නට කෙනෙකුට පුළුවන්. ඒකට සම්බන්ධ තේරෙනවා නම් අර පංචස්කන්ධ ධර්මයන්ටත් වඩා නැත්නම් අර ධාතු වලටත් වඩා මේ කියපු ආයතන හය පස් ආයතන හය තමයි ඉතාම හොඳට තේරෙනවා ඒකම වැඩි වැඩියෙන් ප්‍රගුණ කරනවා වැඩි වැඩියෙන් අවබෝධ කරනවා මේ පස් ආයතන හය සයලපහ ස්වરૂපේ ඒවා දන්නේ නැති කෙනෙකුට නිවන් යන්න බෑ ඔය ටික එක කරුණක් කරනවා දන්නා කෙනෙකුට නිවන් යන්නට බෑ එතකොට ඒ සංස්කන්ධේ හරියට හරියට හරියට අවබෝධ කරගන්නට ඕනේ නැත්නම් ඔය කියපු ධාතු හය හරියට හරියට අවබෝධ කරගත්තේ නැත්නම් මේ කියපු පස් ආයතන හය අපි දකින්නට තවත් කෙනෙකුට ඕකත් හරියන්නේ නැතුව. දැන් ওই පැත්තේ හරියම පහසෙන් කෙනෙකුට පුළුවන් වෙනවා මේක නාමයක් දැනගන්න කියන රූපස්කන්ධේ සුඛජනේ නාමස්කන්ධේ. සිතේ නා වේදනාවක් සිතින් තමයි දුක් විඳින්නේ සැප විඳින්නේ නැදහස් ගන්න ඒක නාමය සිතින් තමයි මේක හඳුනාගන්නේ දේවල්. ඒ හඳුනාගන්න දේවල් ඔක්කොම සිතේ තියෙන නාම ධර්මය සිතින් තමයි ඒකේ වාසිතින් ඇති කරගන්නේ. ඒවත් ඔක්කොම නාම ධර්ම සිතේ දැනීමක් පවත්නා දැනීමක් නාම ධර්මය. මේ රූපයයි මේ නාමයයි මේ දෙක තමයි මෙතන තියෙන මෙතන වෙන මොකක්වත් නෑ. මේ නාමය මේ රූපය කියලා ඒ දෙක පැහැදිලිව දකින්න පුළුවන් නම් මේ රූපය කියන විදිහට නාමය නැතිවන විදිහට මේ හේතු නිසා. රූපය නැතිවනවා මේ හේතු නැති වෙනකොට නාමයක් නැතිවම මේ හේතු නැති වෙනවා. මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ඇතිවීම හේතු ආදී දකින්නට පුළුවන් නම් වඩා පහසුයි. Taman මේක වඩා හොඳට අවබෝධ වෙනවනේ. ඒකම නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කරනකොට තමයි කරේ කියන්නේ. ඒකත් ඒක දැකීම පොරවත් ඇති. මේ හැම යන අවස්ථාවකදීම පංචස්කන්ධයමයි මේ විවිධාකාරයෙන් විවිධ දෘෂ්ටි කෝණ වලින් විවිධ යෝගාවචය බලන්නේ. එතකොට ඒ ආකාරයෙන් බලවහම කෙනෙකුට ප්‍රමාණකම තිබෙනවා නිවන ලබනවා. තවත් කෙනෙකුට ඕකත් සුදුසු වෙන්නට පුළුවන්. කියන්නේ අවශ්‍යම එකක්වත් මේ දක්වා දුක එකක්වත් කෙරුවට හරියට අවබෝධයක් ලබන්නේ නැහැ. තමයි ඒක තේ භාවයක් තියෙන ගැඹුරු අවබෝධයක් ලැබෙන්නේ. සමහර කෙනෙකුට හේතුඵල දෙකක් වශයෙන් මේක දකින්නට පුළුවන්. කියන්නේ හේතුව මේ ඵල. ඒක කියන්නේ පටිච්චසමුප්පන්න කියලා කියන්නේ බොහොමද දක්වලා තියෙන මේක පරිගණකද පටිච්චසමුප්පාද ධර්මයන් වශයෙන් මේ සත්‍යම අවබෝධ කරගන්න මේක ටිකක් සියුම් ප්‍රඥාව තියෙන කෙනෙකුටයි දකින්න පුළුවන්. එහෙම කෙනෙකුට ඔය කියන දේවල් වලට වැඩි අර පටිච්චසමුප්පාද ධර්මයන් අහනකොට හිත නිවනට පත් වෙන දැන් උදාහරණ වශයෙන් එදා බුදුහාමුදුරු ඉන්න කාලේ බෝසත්ත්වෙක් මහබුදුන් මහකල ගන්නහමතුරු බුදුහාමුදුරු පින්නම් පැවට පස්සේ නිවන් ගිය රහතන්. ඉතින් උන්වහන්සේ බුදුහාමුදුරු ජීවිතේ ඉන්න ජීවිතේ සිටින කාලේ දෙකම අනිත්‍යයි දුකයි අනාත්මයි රූපස්කන්ධය අනිත්‍යයි වේදනා සංඥා සංකාර අනිත්‍යයි අනාත්මයි ඒ හැපෙනාට දිව ශරීරය අනිත්‍යයි අනාත්මයි නැත්නම් පටලිය ආභෝතේජෝ වාය ධාතෝ අනිත්‍යයි ආදී කරුණු දැකලා දැකලා අහලා අහලා කියලා හොඳට අවබෝධ කරගන්න ඕනේ. නමුත් උන්ට නිවන් යන්න බැරුව. ඔහු නිවන්ගේ පටිච්චසමුප්පාද ධර්මයන් නැවත නැවත සිහිපත් කිරීම තමයි. එතන එයාට ගෝචරමන්නේ යාමට නිවන් අවබෝධ කරගැනීමට හැකියුනේ ඒ ආරම්භණය තුනේ භාවනා ආරම්භණය තුනේ. ඒක නිසා කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා සමාජයේ හේතුඵල වශයෙන් දැකීම තුළින් පටිච්චසමුප්පාද ධර්මයන් තුළින් දැකීම තුළින් මේක කරන්නට පුළුවන් නම් ඉතාම දැඩි මොකක්ද කිසිම ප්‍රශ්නාවක් තියෙන කෙනෙකුට මේක කරන්න පුළුවන් ඉතාම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් නම් මේකේ ආශ්‍රයක් නෙවෙයි අනාත්මයක. ඒකෝට ඒක සමන්ට තේරුම් ගන්නට පුළුවන් නම් මේ හේතුඵල ක්‍රියාදාම පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාදාමය හරියට අවබෝධ කරගන්නට පුළුවන් නම් ඒකම නැවත නැවත නැවත නැවත නැවත නැවත ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒකකොට Tamanට ඉතාම හොඳට පැහැදිලිව අවබෝධ වෙනවා මේ පරිච්ඡම්පාල් දන්නේ. නැත්නම් මේ පස්සටන් කෙනෙකුට තේරුම් ගන්න බැහැ. සමහර කෙනෙකුට පුළුවන්කම තියෙනවා සමහරට මේ පංචස්කන්ධය ඇඟේ තව සිටියේ තියෙන විශේෂම රූපස්කන්ධය තියෙන දෙතිස් කරන ප්‍රශ්න ඒක පිළිබඳව වශයෙන් ගන්න. දෙතිස් මේ කේසන ගෝමනිය දර්ශන මාසනවර ඇටයන් ගුණාක වඩුවදවත් මේ ආදී කොටස් තියෙනවා. මේ කොටස් දේශ බලලා මේ කොටස් කෙරෙහි කලකිරීම නිරාගයක් නොවැන්නක් ඇති කර ගන්න පුළුවන් මේ ජරා ගොඩක් නේ ඒක කියන්නේ නෑ මේ ජරාවක් මේවට එනවා නම් මේක තියෙන සිටීම ක්‍රියාදාම යන මේ සිතත් තියෙනවනේ ඇති වෙනවනේ ඒ නිසා මෙතන මේ මේ අදී තුන දෙයක් නේ විරාගය පිටරේ දෙයක් තියෙන මේක අපි අත්හරින්න ඕනේ අදී නීද විදර්ශනාමය සිටී ධර්ම පරම්පරාවන් ඒ තිනකල් කොටස් වශයෙන් දෙකීම තුළින් ඔය කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ඒකම නම් සංසාරේ පුරා අපි වැඩිපුර භාවිතා කරලා තියෙන ප්‍රබල කරලා තියෙන්නේ ඒකෙන් තමයි එහාට යන්න බන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔහුට පුළුවන්කම දෙනවා ඒ පිළිතුරු භාවනාව පමණක් ඇදීම තුලින් නිවන් ලබන්න. මේ එකක්වත් කරන්නට බැරි සමහර වෙනවා. මේ අයට ඔය පංචස්කන්ධය කියන තත්ත්වය බුදුහාමුදුරුවෝ කියන දානතෝ හොමිතේ පස්සතෝ ආස්වානං කයෝ වයවත්තං වදාන. කිංච දානතෝ කිං පස්සතෝ ඉතිරෝපණ කිරෝපස්සං දේතේ ස්පර්ශත්තං මොනාදී වශයෙන්. මේ පංචස්කන්ධය දකින්න සමුදේ දකින්න මේ දකින්න මේ කොච්චර දැක්කත් කෙනෙකුට නිවන් යන්නට බෑ සමහර විට. හේතුව ඒ අය පොදු කියලා තියෙන සංසාරයේ ධ්‍යාන පාදක කරගෙන සමාධි වඩලා ඒ තුලින් යන ආකාරයේ සංසාරේ පොදු කරලා තියෙනවා. ඒකෝට එයාට ඒක දැක්කට ඕක අවබෝධ වුණා නෙවෙයි ලැබෙන්නේ. එයා සමහර විට ධ්‍යානයක් පාදක කරගන්නවා බලේම ධ්‍යානය හෝ දෙවෙනි ධ්‍යානය හෝ තව ධ්‍යානයක් හරි. පතමන් ධ්‍යානයේ පතමන් පාන විකේ ධ්‍යාන නිසාය ආසන්න කර්ම ධර්මය ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන ප්‍රථම ධ්‍යානයේ නිසා මම ආශ්‍රය කරන්න පුළුවන් කියලා කියනවා කියන ඒකයි අදහස්. ඒ විදිහට ධ්‍යාන පාදක කරලා කෙනෙකුට නිවන් යන්නට පුළුවන්කම තිබෙනවා. මේ ආකාරයෙන් නිවන් යන්නට හැකිය ආකාරය නුවණ්‍යාන්තක දොරටු අවශ්‍යයක් තියෙන එක එක පුද්ගලයාගේ චරිත ලක්ෂණ, කාරණේ ශක්තියෙන් කරන්න පුළුවන් හැකියාවන් ආදී කරුණු මත එකඳා පවතින. ඒක නිසා එකම කරුණක ඔබට නැති දෙන්නේ දෙපා දිගින් දිගට දිගින් ටික කාලයක් කලාට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් ගන්නට බැරි නම් ඊට වඩා හොඳින් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් ක්‍රමයක් ඇති. ඒක නිසා සම්මත කම්මස්ථානාචාර්යවරයෙකුගෙන් ඒ පිළිබඳ කරුණු විමසා දැනගන්න ඕනේ. මෙන්න මම මෙච්චර කාලයක් කළා. මේකෙන් මට ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා සමහරවිට නැත්නම් කවුරු මේක පනවස්සන දෙකම තුනේ අහනවා මේ ප්‍රතිපලයක් ගන්නට බැරි වුණා ඒක නිසා මට වෙන මොකක්ද කරන්න පුළුවන් කියලා. එතකොට නිවැරදි ආකාරයෙන් කරුණ දැනගන්න පුළුවන් ගුරුවරයෙක් නම් ඔහුට තරමද්දරට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මෙයාට මේක මෙන්න නිවන් යන කාරියක් බෑ. ඒක නිසා මොකට වෙන සංඥාවක් කියලා දුන්නේ මේක මේක නෙවෙයි කියලා. ඒක නිසා මේ එකතම එල්දිලා කටයුතු කරන්න දෙපා. ඒතකොට මේ දක්වා කියපු කරුණ වලින් මෙයා දැන් මොකක්වත් මතක තබා ගන්නට බැරි තත්ත්වයක් උද්ගත කරගත. මනසේ මුලක්වා නිවන් යන්න තරම් පුළුවන් වන්නේ දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුට. කුමක් දක්නා කුමක් දන්නා කෙනෙකුට පංචස්කන්ධයේ යථා සත්‍ය නියම සත්‍ය නියම පරිදි දක්නා කෙනෙකුට. ඒ පංචස්කන්ධයේ යථා සත්‍ය දැකීම තමයි බුදුමෝහගේ ප්‍රකාශ දන්නේ. මේක රූපය, මේක රූප සමුදය, මේක රූප නිරෝධය ආදී වශයෙන් පංචස්කන්ධයට මේක එකක් අරගෙන කියන්නේ. ඉතින් මේව කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මෙන්න මේව දැනගෙන හිටියත් නිවන් ලබන්නට බැහැ සත්‍ය බෝධිපාක්ෂ ධර්මයන් භාවිතා කරලා නැත්තම් සතර සතිපට්ඨානාදී ධර්මයට ඒකට උපමාවක් දක්වලා තියෙනවා අර සිත්තේ සිතිවිලි දෙස්සරක් නැත්නම් කොටවයින් නැවගේ. එතකොට ඒක නිසා නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා සත්‍ය බෝධිපාක්ෂ ධර්මාතුරින් ඒකද කොටස් කොටස් නැතින සතර සරිපට්ඨාන කොටස් සහ සම්මප්පදාන තව කොටස් සංයෝජිත කොටස් තමයි එක කොටසක් හරි හොඳට ප්‍රගුණ කරන්නේ. එහෙම ප්‍රගුණ කරන අතර ඒ කලින් කාරණා දෙවෙනි කාරණාව අර පංචස්කන්ධයන්ගේ අර්ථකථනයේ තේරුම් ගන්න බලන්න ඒ තුළින් නිවන් ලැබෙනවා නැත්නම් පංචස්කන්ධයේ මූල தත්ත්වය තමයි කොහොමදීන් අවබෝධ වෙනවද පංචස්කන්ධයේ හරියට බලනකොට මෙතන සත්‍ය පුද්ගලයේ කාර්යය කියලා ගන්න බැහැ මොකක්වත් නැහැ කියලා මතක රැකෙනවානේ. ඒකට මට සුදුසු කියලා තමන්ම තේරුම් ගන්න. මොකද තමන්ගේ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය Tamanta වෙන කෙනෙකුට වඩා හොඳින් තියෙනවා. ඒක බැරි නම් ඒකට වඩා පුළුවන් වෙන්නට පුළුවන් මේ ධාතු වශයෙන් බලන්නේ. මේ ධාතු වශයෙන් බලන්න පඩේ ආපෝතේ ගෝවාල ආකාශයෙන් යනවා. ඒ විදිහට බැලනම් මේ ආයතන වශයෙන් බලන්න සක්කාතන සෝතාසන ගානාතේ ගෝවාසන කාසන මනස. මේ ආයතන හය වශයෙන් බලන එක ඉතාම පහසු ක්‍රියාවක් වෙනවා. ඒ ආයතන එතකොට මේ ආයතන හයano ඒ පස්සේ බලනකොට මොකද මේ ආයතන හය හැර මෙතන වෙන මොකක්වත් නැහැ කොටස් හය හැරපැත්තකට දැම්මනම් මොකද ඉක්වන්නේ කොහොම මේක මම කියලා ගන්නද කොහොම මේක ආඥා කියලා ගන්නද කියලා එයාට ඉතින් පැහැදිලිව අත්දකින්න පුළුවන් මදන් මාසයක් දෙකක් වගේ සුළු කාලයකට පෙරදී ඉතින් මම කියන්නේ එතකොට එයාට පුළුවන් උනේ ආයතන වශයෙන් භාවනා කරන්න. ඒක ආයතන වශයෙන් බැරි නම් ටිකක් බලන්න සංකල්පයන් ගැන අපි මේ කතා කරේ නාම රූප ධර්ම වශයෙන්. නැත්නම් පටිච්චසමුප්පාද ධර්ම කවර ආකාරයකින් හරි සමන්ත තීරණ වඩා හොඳින් අවබෝධ කරගත හැකි ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් දකින්නට ඕනේ. රූපං සමන්න සමන්නේ සති රූපේ නැවත නැවත විමසන නිසා බලනවා යථා තථා රූපස්ස ගති රූපේ ස්වરૂපේ යන්තා කියනනම් ඒ ස්වභාව දැනගන්න ආකාරය කියලා බුදුහාමුදුරුවෝ දැක්කේ. කියන රූපේ ගැන අපි අවබෝධ කරගන්න ඕන රූපේ කියන ස්වરૂපේ යන්තාක්ම ඒ සියලුම දක්ෂයන් දකින ආකාරය. වේදනාව වේදනාව සමන්විතේ සම්බන්ධ වේදනාව නුවණින් දකිනවා වේදනාවේ ස්වરૂපයේ යම්තාවද ඒසා කියලා කියනවා ධර්මයන් දකින ආකාරය. මේ විදිහට සංඥා සංඛාර විඥානයේ මේ විදිහට අවබෝධ කරගන්නට ඕනේ. මොන ඔය ආකාරයෙන් තමයි අර කලින් කියපු ධාතු වර්ගය ආයතන ආදී ඒකේ නියමකයන් තේරුම් ගන්න ආකාරයෙන් අවබෝධ කරගත යුතුයි. ඒ කියමින් තමයි කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්. මෙහෙම කරන්නේ නැතුව ඉඳලා කොච්චර කාලයක් භවනා කළත් අවුරුදු 10ක් 15ක් විතර මෙහෙ පහක් වුණා තමන්ට නිවන් අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ මොකද නිසි මාර්ගයට බැහැලා නැහැ. ඒ නිවන් ලැබීමට අවශ්‍ය ගුණධර්ම සමාධිය සිත තුළ දිව වෙලා නැහැ. ඔච්චරකල් භාවනා කළා කියන එක නෙවෙයි වැදගත් වන්නේ. ඒත් සමහර විට දවස් 3-4ක නිවන් යන්න පුළුවන් ආකාරයෙන් පාරමී සත්‍යය තියෙන කෙනෙකුට නිවැරදි ආකාරයෙන් මේ භාවනා කරන්න. ඒක කාලය නෙවෙයි වැදගත් වන්නේ. එතෙක්කල් භාවනා කරපු කියලා තියෙන කාලේ සමා මේ කරුණ කොයිතරම් දුරට අවබෝධ කරගන්නට තමන්ට පුළුවන් කියන කාරණාවයි මේ දීලාපාත. ඒක නිසා මේ කරුණ ටික ටික හරි අවබෝධ කරගන්න බලන්න. අනිත් දවසේදී මම මෙයාට කලිනුත් කියලා කියනවා මේ පංචස්කන්ධය පංචස්කන්ධ සමුදේ නිරෝධය ගැන. මේක පිළිබඳව නැවත මම මෙයාට ඊට වඩා වැඩි විස්තරයක් සහිත ඊළඟ දේශනාවට කරන්න ඉදිරිපත් කරනවා. මොකද මෙයාට මොන ලබා දීමේ කර්ම අදහසක් පිළිදෙන් කරන අපි මේ දේශනාව ඉදිරිපත් කරන ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්න බැරි නම් ඒක මෙයාගේ තියෙන අනුපාත අඩුපාඩුවක් කිය හැකියි. අඩුපාඩු ටික ටික ආයේ සකසා දීමේ අදහසෙන් කලින් කියපු දේවල් වලට වඩා වැඩියෙන් අපේක විස්තර කරනවා. එතකොට දැන් මතක් කරලා දෙනවා අපි මේ රූපය, රූප සමුදය, රූප නිරෝධය කියන්නේ මොකක්ද කියලා නිකන් ඒක දැන සිහිපත් කිරීමක් පමණයි. මේ අය නිවෙස්වලට ගියාට පසුව ටිකක් සමාධිමත් සිතක් ඇතිව කල්පනා කරලා අවබෝධ කරගන්න බලන්න. මේ එක එක පංචස්කන්ධ එක කොටසක්. රූපය රූපයෙන් තමන්ගේ ශරීරය. මේ ශරීරයේ එක්කෝ ධාතු හතරෙන් බලන වශයෙන් බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. මේ හැර වෙන මොකක්වත් නෑ. නැත්නම් මේක දෙතිස් කුණක වශයෙන් බලන්න කෙස්රොම් නිදස් සම්මස්නහරණය කියන එතන තියෙන්නේ කෙනෙක්. එතකොට මේ රූපය නිරන්තරයෙන්ම අනිත්‍ය කියනවනේ මේ දක්වාම අනිත්‍ය කියන්නේ මේක තුලින් කොච්චර දුක් ලබා දෙනවද දුක් ලබා දුන්නද ඉදිරියේදී දුක් ලබා දෙනවද කියන කාරණාව තේරුම් ගන්න. මේ රූපේ මට ඕන විදිහට කොහෙද නැහැ. ඒක පවස්ථාගෙන යන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. මේ රූපය ඒකේ පාදේ පවස්නා වූ අනාත්ම ධර්මයක් නේ කියන කරුණ අවබෝධ කරගන්න. ඒකට රූපේ අනිත්‍ය භාවයයි දුක්ඛ ස්වરૂපේ අනාත්ම ස්වરૂපේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් Taman ලැබෙන්න ඕන. ඒ කියන්නේ මේක Tamanගේම සිතින් Tamanටම අවබෝධ වෙන එක. මම කිව්වට ඒක මට කරගන්න කිසිසේත්ම ප්‍රමාණවත් සංඥාවක් ලැබීමට. ඊළඟට රූපයේ සමුදේ ගැන බලන්න රූපය තියෙන හේතුව. මොනකොටද කොහොමද රූපයක් ඉස්සෙල්ලාම තමන්ගේ සරල තමන් ගැන ගත්තොත් මේ අඟ කොහොමද ඉස්සෙල්ලාම මොකද ජනිත වීමට ආයි නැත්නම් මොන මොන හේතු නිසාද මොන කුසතුල මේ රූපේ වැඩිම කොහොමද මොන මොන හේතු නිසාද මම කුසෙන් දිවි වුණාට පස්සේ මේ රූපේ මේ දක්වා ගැඹුරින් පැහැදෙන පැහැදෙනන්නේ මොන මොන හේතුන් තියෙන නිසාද මේවා හේතු වශයෙන් ආභාවය අභිධර්ම පොතේ දක්වලා තියෙනවා හතරක් කරුණ චිත්ත හිත ආහාර කියලා සමස්ත පිටකේ දක්වලා තියෙනවා කරුණ හතරක් මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, පස්සාකාර, කම්මිකාර ආහාර කියන මේ කවර ආකාරයකින් හරි මේ දෙකම ලක්ෂණ එකම කරුණක්. ඒ කවර ආකාරයකින් හරි මේ සමුදේ දකින්න ලක්ෂණකොට සමන්දකම පැහැදිලිව අවබෝධ වී යුතුමයි. මේ රූපේ මේ හේතු නිසා හටගන්න දෙයක් නෙවෙයි වෙන දෙයක් නොවේ මේ කියන කරුණ. මේක මම කියලා හිතුවට මේක මගේ කියලා හිතුවට මේ හේතුන් නිසා හටගත් ඵලයක් නේද මේ රූපේ කියන කාරණාව සමන්තන අවබෝධ වෙන්නේ. එතකොට වේදනාව කියපුවම සැප දුක නැදහත් වේදනාව තුනම වේදනාව කියන්නේ මේක තමයි වේදනාව කියලා එක් වශයෙන් වේදනාව අවබෝධ කරගන්න පුළුවන් මේ වේදනාව විශ්ව රූපය අවබෝධ කරගන්න මේක අනිත්‍යයට යනවා හැම වෙලාවෙම පවතින මේ වේදනාව තුළින් වේදාකාර දුක් ලබා දෙනවා සැප වේදනාව තුළින් වේදාකාර දුක් ලබා දෙනවා ඒ වගේම මේක මම හෝ මට ඕනෑ විදිහට ඇතිවන ධර්මයක් නෙවෙයි අනාත්ම ධර්මයක් මේ වේදනාව නැති වෙන හේතු මොනවද මේ හේතුන් තියෙනකොට මේ වේදනාව පහළ වෙන විශේෂම පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. පස්සපච්චා වේදනාව කියලා දක්වලා තිබෙනවා. මේ පස්සේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ යම් කිසි වේදනාවක් ගැන දින්නේ යම් කිසි ස්පර්ශයක් නිසා නම් ඒ ස්පර්ශය නිරුද්ධ වෙන්නේ ඒ ස්පර්ශය තුළින් ඇතිවන වේදනාව පමණක් නිරුද්ධ වෙනවා. ඒකයි. එතකොට සංඥාව ගැන කල්පනා කරන්න සංඥාව කියන්නේ හඳුනා ගන්න එක රූප සංඥා, ශබ්ද, රූප ශබ්ද, ගන්ධ රස, පොට්ටබ්බ ධම්ම. ඇතට තේරෙන්නේ රූප කනට යන ශබ්ද, කන ආසද දැන ගඳ සුවඳ, දිවට දැන රස, කායට දැන ස්පර්ශ, මනස දැන විවිධ දේවල් අපි හඳුනා ගන්න. මේක තමයි හඳුනා ගැනීම කියලා අවබෝධ කරගන්න. මේ හඳුනා ගැනීම තියෙන එක අනිත්‍ය යන ආකාරයෙන් දකින්න. මේක බමුකෝ මගේ දෙයක් නෙවෙයි අනාත්මයි. මේක මහා දුකක් කියන කරුණ ගැන ටිකක් අවබෝධ කර බලන්න තමයි මේ හදවතින්. මේ සංඥා සංඥාව ඇති වෙන්නේ කොහොමද සංඥාව සංඥාවේ සමුදේ මොකද්ද කියලා ඉඳන් අවබෝධ කරගන්න බලන්න. ඒක මම තේරෙනවා බුදුහාමුදුරුවෝ කියලා කියන පස්සම්දිය සංඥා සමුදේ කියලා පස්සේ නිසා මේ සංඥාව ඇතිවන්නේ කියලා. ඇහැර රූපයක් දැක්කහම ඒ රූපේ නිසා රූපේ දැකීම නිසා පහළ වෙන චක්ක විඥාන කියන ඒ රූපේ දැකීමේ සිට මෙන්න මේ නිසා තමයි ඒ රූපේ හඳුනාගන්නේ. අනන්ත සද්දේ හඳුනාට පස්සේ සද්දේ හඳුනා ගැනීම සිතක් පහළන ඒ සිත පහළේ තියෙන නිසා තමයි ඒ සද්දේ හඳුනාගන්නේ. මේ විදිහට ඉන්ද්‍රිය හයතම මේ හඳුනා ගැනීම ඇතිවීමේ හේතු බලන්න. මේක Tamanට ඕන විදිහට ඇති වෙච්ච එකක් නෙමෙයි හේතුඵල ක්‍රියාදාමයක් කියලා. ඊළඟට සංස්කාර. සංස්කාර කියන්නේ සිතේ පාලන සිටිනේ. මේ සිටින විවිධ ආකාර සිටිනේ කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්, කුසල් දුක් අකුසල් නොවන සමහර සිටිනේ තියෙනවා. ඒ සිටිනේ වෙන්නත් පුළුවන්. ඒ කුසල් අකුසල් නොවන සිටිනේත් කියන්නේ අභ්‍යාපත නම් කියලා. එතකොට මේ කුසල කුසල ධම්ම, අකුසල ධම්ම, අභ්‍යාපත ධම්ම කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් මේ ආකාරයෙන් ඒ සංස්කාර සිත තුළ පහළ සිටිනේ මේවා කියලා අවබෝධ කරගන්න මේ සිටිනේ අනිත්‍යය කියන්නේ මේ සිටිනේ කාන්තාවක් වශයෙන් දුකක් මේවා සමහරවිට ඕ සමන්ට අයත් ධර්ම නොවන බව අවබෝධ කර ගැනීම ඒ සමතම මේ සිතිවිලි පහළවන්නේ මොන මොන හේතු නිසාද කියලා දැකීමක් කරගත් අවබෝධ කරගත යුතුයි. ඒ කියන්නේ සිතිවිලි පහළවන්නේ සංස්කාර ජනිත වන්නේ පස්ස සම්බය සංස්කාර සමුදය කියලා කියන දුබ්බදාන දක්වන්නේ ඒ පස්සේ නිසා. ඒ රූපේ දැක්කම ඒ පිළිබඳ සිතක් ගන්නවා. මේ සිතේ ඒක නිසා තමයි රූපයේ පිළිබඳ සිතින් පහළවන්නේ. අනිත් කෙනාට මේ ආකාරයෙන් තේරුම් ගන්න. මේවා සමන් හෝ සමන්ට ධර්ම දෙන්නේ මේවා අනාත්මයි. ඊළඟට විඥානය. මේක තමයි විඥාන. විඥානය කියන්නේ ඈත රූප දැක්කම දැනීමක්, මනස සද්දකලාම් දැනීමක්, නාසයට ගඳ සුවඳ පිළිබඳ දැනීමක්, නන්දිවට රස පිළිබඳ දැනීමක්, ඒ වගේම කයට දැනෙන ස්පර්ශ පිළිබඳ දැනීමක්, මනස දැනෙන වේදනාම් පිළිබඳ දැනීමක් ඇති වෙන මේවා තමයි විඥානය කියන්නේ. විඥාන සමන් නෙවෙයි. Tamanට අයත් විදිහ ඕන විදිහට ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත්‍යය යන මේවා නිසා විශාල දුක් ලබා දෙනවා. මේවා තමන්ම අවබෝධ කරගත යුතුයි. තමන්ටම අවබෝධ ජීවිතය. ඒ වගේම විඥාන ඇතිවීම හේතුව මේ නිරෝධ නිසා මේ විඥානය පහළවන්නේ කියලා. විශේෂයෙන් විඥාන ඇතිවීම හේතු වශයෙන් නාම රූප සංඥා විඥාන සම්බන්ධය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ නාම රූප ධර්මයන්ගේ පැවතීම තමයි මේ විඥාන ඇතිවීමේ හේතුව කියන්නේ. ඒ විදිහට මේ ස්කන්ධ ධර්මයන් සහ ස්කන්ධ ධර්මයන්ගේ සමුදය මේ තමන්ගේම අවබෝධයෙන් අවබෝධ කරගන්න බලන්න මේක බුදුහාමුදුරුවෝ කියවට පොත්වල තිබුණාද නෙවෙයි තමන්ගේම අවබෝධයක් වීගසේ මේක මේ විදිහටයි සිදුවන්නේ කියලා. ඊට පස්සේ භාවනා කරනකොට රූප ආයය අත්ංගම වේදනා සංඥා සංකාර විඥාන කියන කී අත්ංගම නිරෝධය වශයෙන් දකින්න ඒ නිරෝධය පොත්වල කියන කරුණ වලින් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි විදර්ශනා භාවනා කියන රූපය සම්පූර්ණ නිරෝධ වියාම දකින්න තුනේ කියන්නේ රූපේ සම්පූර්ණ සිතට පේන්නේ නැතුව සේනන් පහනක් වෙනාගේ රූපේ නිවියනවා ඒක තමයි රූප නිරෝධය කියන්නේ ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන කියන ඉස්සසනාම ධර්ම ඉස්සලා ඕලාරික වශයෙන් කියන ඒවා සේනන් විශේෂයෙන් විශේෂයෙන් වෙනකොට ඉතාම සියුම් දැනීමක් බවට සම්බන්ධපත් වෙලා ඒ දැනීමත් එක ශ්‍රේණියකදී නිවී යන්නට පුළුවන්. ඒතකොට තමයි මේ නාම ධර්මයන්ගේ නිවියම් තිබෙන්නේ. මේ ආකාරයෙන් තමයි මේ නාම ධර්මයන්ගේ නිරෝධයවත් නාය නාම ධර්මයන්ගේ අත්සන්වීමේ දැකිය යුතු වන්නේ. ඒක ප්‍රායෝගික වශයෙන් අත්දැකිය යුතු එකක්. එහෙම නැතුව මේ මේ නිරෝධය බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන ආකාරය තියෙනවා මං කියපු ආකාරය නෙමෙයි. അതായത് രൂപനേകോദയന രൂപക സംഭേദിയാണി റോപേതിനെ നേഖാഹാര സമദയ രൂപക സംഭേദിയാഹാരമേ സർവോകേതിനാടുവണം ആഹാരൻ ഗ്രോത രൂപനേകോദയോ ആഹാരമേ ബണാമ റോപേനേ ഗ്രദായണം അയകക് പാശേ ഇതാ വേദനമേതു നൈകാനേ പാശക സംഭേദിയാ വേദന സംഭേദ പാശനേ ഗ്രോത വേദനമേതു പാശനേ ബണാമ വേദനനേ ബണാമ കേര എനൈ ബണാമ ഒക്കേ සංඥා වැටීමේ කපස්යෙන් පස්සේ සමුදය සංඥා සමුදය පස්සේ නිරෝධහ සංඥා නිරෝධ පස්සේ නිරුද්ධනම සංඥා අනිත් ඒවටත් එහෙමයි මේ හේතුන් තුනම මේක තිබුණා ඒ කියන්නේ තුනට නැතුණා එක මම කියන්නේ ඒක නෙවෙයි මේ ප්‍රායෝගික වශයෙන් අත්දැකන කරලක් අපි ප්‍රකාශ කළේ ඒ අපි කියපු කතාව සත්‍යයි කියලා අපිට ඔප්පුරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ මොනවද කියලා කියනවා මේ රූපේ මේ රූප සමුදය මේ රූප නිරෝධය මේ රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා දකින්නට. මේ වේදනාව, මේ වේදනා සමුදය, මේ වේදනා නිරෝධය, මේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා දකින්න. මේ විදිහට පංචස්කන්ධයටම කියන. නිකම් කල්පනා කරන්න මම එකක් කරලා කියන වේදනාවක් ගන්න. අපි තෝෂක වේදනාවක් හරි දුක් දුකක් ගන්න ඒක පහසෙන් දුක් වේදනාවක් ගන්න. මේ දුක් වේදනාව දැන් කකුල නමාගෙන ඉන්න ඕන සිදෙනවා කියලා. කකුල දිගහැරපුනම මේ දුක් වේදනාව නැති වෙනවා. එතකොට දුක් වේදනා ඇතිුනේ ස්පර්ශය නිසා එතන ස්පර්ශයක් ඇති නිසා මේ ස්පර්ශය නැති නිසා දුක් වේදනාව නිරුද්ධ වෙනවා. මේකට මාර්ගයක් ඕනද දුක් වේදනාව නිරුද්ධ කරන්නට? මාර්ගයක් වශයෙන් මොකද්ද මේ මාර්ගය වශයෙන් දක්වන්නේ? අයි මේ වගේ වටන් කොමාකෝ. මේ ආගත්තාක මාර්ගයෙන් වේදනාව නිරෝධ කරන මේ ප්‍රතිපදාව. ආයස්ථානික මාර්ගය රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව. සංඥා සංඛාර විඥාන නිරෝධ ගාමී ප්‍රතිපදාව ආයස්ථානික මාර්ගය කියලා ප්‍රකාශ කරනවා. එයි මේ බෝමාන්දරෙන් ප්‍රකාශ කරන ආයස්ථානික මාර්ගය තමයි නිරෝධය කියලා. මුලින් නිරෝධ ගන්න දෙයක් නැහැ දැන් ආහාර නිසා අපේ රූපේ ඇති වුණා නම් අපි ගත්ත ආහාර වල ශක්තිය නැති වුණාට පස්සේ ඔකට මේ ආයස්ථානික මාර්ගයක් ඕනේ නැහැ. ඒ රූපේ නිරෝධ කරන්නේ. ඒක නිකම්ම නිරෝධය නෑ. අපිට වේදනාවක් ගැන දෙන්නේ විස්වාසාවට පස්සේ ඒක නැතිනම් ආර්යකාන්ත මාර්ගයක් ඕනේ නැහැ. ඒක නැති කියනම වේදනාවකට දෙලා කියන්නේ. ඒක තමයි. ඒකෙන් අදහස් කරන්නේ මේ පංචස්කන්ධ නිරෝධය කියන්නේ හේතුව නැතුණාට පස්සේ මේ පංචස්කන්ධ නැතුණා කියන කතාව නෙවෙයි. අර මා ප්‍රායෝගික වශයෙන් අවසානයේදී කියන්නේ මේ භවනාතින් අත්දැකීමක් වලින් මේක දකින්නට ඕන කියන්නේ. මේ අත්දැකීම දැකීමට ආගස්තන්ත මාර්ගය අවශ්‍යයි. ඒක නිසායි රූප නිරෝධ ගාමී ප්‍රතිපදා ආදී වශයෙන් ඔය පංචස්කන්ධ නිරෝධ ගාමී ප්‍රතිපදාව බුදුහාමුදුරෝ දේශනා කළා. ඒක නිසා මේ ආකාරයෙන් මේය විශේෂයෙන් පංචස්කන්ධයේ දෙන්නේ වශයෙන් එක එක ස්කන්ධයක් අරගෙන තේරුම් ගැනීම ඒ ස්කන්ධයන්ගේ පහළ වීමේ හේතු. සමන්ගේම අවබෝධයෙන් ඒක දැකීමක් කරන්නේ. කියන්නේ තමන් මේක දකින්න ඕනේ. පොත්වලින් කියවට නෙවෙයි මම මේක අවධාරණය කරලා කියන්නේ මේවා කටපාඩම් කරලා මේ නිවන් ලබන්නට බැහැ. මේවා කටපාඩම් කරලා කෙනෙකුට කියන්න පුළුවන් වුණාට ඒක නිවන ලැබෙන්නේ නැහැ. නිවන ලැබෙන්න නම් තමන්ගේ සිත තුළින් තමන්ම මේ ධර්ම අවබෝධ කරගෙන තිබෙන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. කෙනෙකුට මේක කෝවල් කෝවන්න පුළුවන්. එහෙම නැති වැඩක් නෑ. Tamange අවබෝධය ඉතාමත් මාත්‍ය වශයෙන්. මෙන්න මේ අවබෝධ ටික ටිකක් ඇති කරගෙන යන්න. ඊට පස්සේ අපි ලබන සතියේදී තවත් ඕකට විස්තර වශයෙන් කතා කරන්න. එතකොට හරි මේ ඇයි අපට දෙක කියලා බලන්න. එතකොට භවනා අතරින් මේ ඇතුළු පංචස්කන්ධයන්ගේ නිරෝධය දකින්න පුළුවන්. ඉතින් මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශයක් නැවත ප්‍රකාශ කරන්න. නිවන් යාමට නම් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ ඥානක වහන්සේ පසතෝ ආසනං කනෝදානි දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුටයි ආශ්‍රයන් සේකරන්නට පුළුවන්. මේ ආශ්‍රය ධර්ම අතරින් අද වශයෙන් සක්කාය දිට්ඨිය කියන ආශ්‍රයත් සදාකාලික ආත්මයකට ගෙන හැකියාවක්. මේ නිරුද්ධ කරනවා සඳහා සෝවාන්වත් වෙන්න ඕන. මේ සෝවාන්වත් වෙන්න නම් මේවා දැක ගන්න ඕන. කිංච ගන්න ප්‍රෝටීන් පස්තු මොකක්ද ගන්න කියනකොට කොමක් දක්නා කෙනෙකුට දෙක ආස්වානම් ප්‍රයෝගෝතේ ආස්වායන් තේරෙන්නේ. ඉති රූපං ඉති රූපස් සම්දේති රූපස් සත්තනම. මේ රූපේ මේ රූප සම්දේ මේ රූප නිරෝධය විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා මේවයි මේ සම්දේ මේවයි නිරෝධය මේක. ඔතනක් ඉන්නේ. ඊට පස්සේ අපිට මේ බුදුහාමුදුරුවෝ ඊළඟට දක්වලා තියෙනවා. භාවනා කරන කෙනාට නිවන් යන්නට ලැබේවා කියලා බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වුණාට එයාට නිවන් ලැබෙන්නේ නැහැ මොකද හේතුව භාවිතා කරන්නේ මොනවද භාවිතා කරන්නේ නැත්තේ සත්‍විෂ්ඨෝලිපාස්ක ධර්ම භාවිතා කරන්නේ හරියට කුකුල් පොට්ටුලිය බෙච්චල දාලා ඒ කුකුලිය බෙච්චල අතින්නෙත් නෑ අවශ්‍ය වෙනසම දෙන්නෙත් නෑ කිසිම පැති එන්න දෙන්න දෙ කියලා ප්‍රාර්ථනා කළාට එයාට ඒ කුකුලි පැති එන එක දකින්නට බෑ. මොකද එයා රැකලා නැති නිසා ඒ වගේම මේ ශක්තිස් බෝධිපාශව ධර්මයන් දිනු කරන නිසා අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වුණාට මම ලැබුණේ. ඒක නිසා මම කියන්නේ ශක්තිස් බෝධිපාශව ධර්මයන් අතරින් එකම කොටසක් කරන් සමන්ත පහසෙන් බලන්න පුළුවන් කවර කොටසක් හරි දිනු කරන්න ඊට අමතරව දෙවන කාරණාව වශයෙන් අපි ප්‍රකාශ කරේ පංචස්කන්ධ ධර්මයන්ගේ සම සමුදේ අනිදස්සන්දේ කියන කටුනවත් දැනගන්න අවබෝධ කරගන්න ඒක බැරි නම් නාම රූප ධර්ම ඒකත් බැරි නම් ආයතන හය ඒකත් බැරි නම් ධාතු හය ඒකත් බැරි නම් පටිච්චසමුප්පාද ධර්ම යන විවිධ කරුණු තියෙනවා. ඉතින් සමන්ත පහසෙන් අවබෝධ කරගන්නට ආකාරයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය ටිකක් හරි තේරුම් ගන්න බලන්න. එහෙම කළොත් පමණක් වන්නන්න පුළුවන් වේවි. ඉගෙන ගැනීමේ කාර්යය උපුන්න ශක්තිය බහිමන් ලැබීමට අවශ්‍ය වන ආකාරයෙන් පාරමී කුසලයක් බවට පත් වෙනවා. එහෙම කළපු කෙනෙකුට තමයි කවදා හරි දවසකදී නිවනින් ශාසනය පුළුවන්කම ලැබෙන්නේ. ඒකෙන් නිවන ශාසනයට වාසනාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව මෙතනින් කරන්නේ. හොඳයි. දෙවියන්ට පින්නම ආකාශත්හාදී කියන පාඩේ කියන ආකාශත්හාදී බොම්මත්තා දේවානාගම මහින්දිකා පුණ්‍යන්තං මොහොත්සවචන දක්කන් දසන ආකාශත්හාදී බොම්මත්තා දේවානාගම මහින්දිකා සංගම් මොහොත්සවචන දක්කන් දේශනා ආකාශත්හාදී බොම්මත්තා දේවානාගම මහින්දිකා පුණ්‍යන්තං මොහොත්සවචන දක්කන් මම් පරන්ති ප්‍රාර්ථනා කන්‍යා පුණ්‍ය කම්මෝ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යානුබ්බාන පත්‍ය ධම්මේ පුණ්‍යං ආශෝක්ඛ්‍යා වහන්තු සම්බුද්ධ සම්පත මේකල කුසල සම්පූර්ණයේ නිරහත් සැලසීම පරිලහත් සම්පතේ ආත්මික පරිණාමයෙන් සම්බන්ධ මේ කුසල ප්‍රශ්න වේවා අපි මොන්දන සීලයේ නිසංවද්ධා පිටායන සතරෝ ධම්මවල් දන්ති ආයවන්න සුඛම්බලං ආරෝග්‍ය සම්පත්තේ සම්බ සම්පත්තේ වේචයතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමින්දතෝ සුවපත් වේවා නාසලදේ